අත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති යතාච අනුප්පන්නස්ස අජ්ජත්ත යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පන්නෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහීනං හෝති තංජ පජානාති යත්තාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ගෞරවනීය යෝගාසුමහා සංගරත්න අවසරයි අපි සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පිටසක් වශයෙන් දැන් මේ ධම්මානුපස්සනා කොටසයි පිවිසලා ඉන්නේ ඒනොත් මුලින්ම සංග්‍රහ වෙලා තියෙන පංච නීවරණ ධර්මයන් අතුරෙන් මැද කොටසලා සැලකෙන සීන මිද්‍යයි අද මේ මාතෘකා කරන්ට ඉච්චි පාලි පාඨේ ප්‍රධාන වශයෙන් මතු කරලා පෙන්නන මේ පාලි පාඨය ඍජු පරිවර්තනයක් ඉදිරිපත් කරගත්තොත් ඉද බික්කමේ බික්කු සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝත්පජාන මහණෙනි මේ ශාසනී සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ භික්ෂුව තම අධ්‍යාත්මික సంతානයේ යම් තීන මිද්දයක් ඇත්තේ නම් මගේ సంతානයේ දැන් තීන මිද්ද ඇත්තේ යයි දැනගන්න. අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දෝත්පජාන මගේ సంతානයේ මේ වේලාවේ දැන් තීන මිද්‍යක් නැතිනම් ඒ තීන මිද්දේ නැති බව දැනගන්න. අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පන්නෝ හොත්තංජ පජානාති. පෙර නොතිබුණා වූ තීන මිද්‍යක් ඕන දැන් පටන් ගත්තා. ඕන උප්පන්නා ඕන උපදුනා කියලා දැනගන්නවා. ඉපදෙනවා කියලා වැටෙනවනේ මේක දැනගන්න. උප්පන්නස්ස තීන මිද්දස්ස පහනං හෝති තංජ පජානාති. යම් මේ තිබුණා වූ තීන මිද්‍යක් මෙන්න මේ සිද්ධියත් එක්කම නැත්නම් මේ වැඩෙන් මගෙන් පහළ ගියා සදාංග වශයෙන් වික්ඛම්බන වශයෙන් ඒකේ වෙලාවේ ආය වෙලාවකට භාවනා කරගන්න පුළුවන් තාලයකට උරු වෙලා ගියා කියලා ඒ වෙලාවෙම දැනගන්න. යම් අවස්ථාවක ඒ යෝගාවචරයා එසේ වරින් වර පහවෙමින් යන්නා වූ තීන මිද්‍යා නැවත මතුන වෙන ආකාරයට පහවුනා කියලා නැත්තම් සමුච්ඡේද ප්‍රහාණය පහාණය වුණා ආය මතුන වෙන තාලෙට පහාණය වුණාන ඒ බවත් දැරේ මේ පාඩ පහ අපි මෙතුආකල් සාකච්ඡා කරන්න හිදිච්ච අනිවර ධර්ම පහටම පොදු පාඩ අපි මේ දෙකක් ඊට කලින් කාමච්ඡන්ද වතේ ව්‍යාපාද වතේ සාකච්ඡා කරන්න යෙදුනා අද මාතෘකාව වෙන්නේ මේ තීරණය ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක එකට කරලා නැත්නම් සමස්තයක් වශයෙන් සාකච්ඡා කරනකොට මේ දෙන්නම රඟපෑමක් කරන බව කාමච්ඡන්දේ වර එක ව්‍යාපාදයේ වශයෙන් පෙනී සිටින බව ඒ කරලා සම්පූර්ණම කාමච්ඡන්දයාගේ ප්‍රතිවිරුද්ධ පැත්ත වශයෙන් පෙනී සිටමින් කටයුතු කරන බව නිසා මේ තුලත්තා වූ ඍජු වක්‍ර වූ පහර දීම බලපෑම යෝගාවචරයට තේරුම් ගන්නට බැරි වුණයි කියලා කනගාට වෙන්න වටින්නේ. ඒක අඩු ගානේ ඒ යෝගාවචර උපදේශ දෙන කර්මස්ථාන ආචාර්යවරු දරගන්න. කාමච්ඡන්දයාගේම යම් විදිහක විකෘති ඉදිරිපත් වීම තමයි ව්‍යාපාදිකය. වර එක මේ දෙන්න කළු සුදු වෙනසට ක්‍රියාත්මක වෙනවා. වර එක අත්වල බඳගෙන ක්‍රියාත්මක වෙනවා. අපේ ගමේ නැත්නම් සාමාන්‍ය විවහාර භාෂාවේ දින රයිගමයි ගම්පලයි වාගේ කියලා. දවල් වරුවේ දෙන්න එකතු වෙලා උදතෝම රණ්ඩු වෙනවා. ගහ බැද ගන්නවා. මුතිබැට හොමාරු කර ගන්න. ඉතින් මිනිස්සු අන්නවා මේ දෙන්න නම් එකට කවදාකවත් යන්න හම්බෙන්නේ නැහැ. නමුත් දෙන්න රැයට එකතු වෙලා හොරකම වෙනවා. හොරකමේ ගිහිල්ලෙවල එතකොට කවදාකවත් මිනිස්සු හිතන්නේ මේ දෙන්න එකට හොරකම් කරයි කියලා. මොකද දවල් වරුවේ ඒව කරන්නේ රණ්ඩු වෙනවා. නමුත් දෙන්නගේ වැඩපිළිවෙල බොහෝම කාලයක් පවතිලා තියෙනවා අපේ ගැමි කතාවට එකතු වෙන තරම්. අන්න ඒ වගේ මේ කාමච්ඡන්දයාගේ සහ ව්‍යාපාදයේ අතර පුදුම සම්බන්ධකම් තියෙනවා යම් වෙලාවක ව්‍යාපාද ස්වරූපයෙන් කාමච්ඡන්දයා මතුවීම පිළිබඳව කරුණු කාරණා කතා කරන්න ගත්තොත් ඒක අද කියන්නේ මනෝවිද්‍යාව කියලා. මේ මානසික රෝග හටගන්නේ කොහොමද කියනකොට ඒ කාමච්ඡන්දයා ව්‍යාපාද ස්වරූපයෙන් පිළිහිදපු ආකාර තමයි. මේක අපි ජීවාරත් මතක කරගත්ත විදිහට බටහිර මනෝවිද්‍යාවේ ඉතාම ප්‍රසිද්ධ රහසක්. විශේෂම දෙයකම හේතුව කාම රාගයමයි කියන එක. ඒ කියන්නේ විකෘත ඉදිරිපත් කිරීම ද්වේෂයෙන් අතුරුනට පස්සේ ද්වේෂයට වෙලකා කරන්න හැදුවට මුල අතගාගෙන අතගාගෙන යනකොට ඒක තියෙන්නේ ආසාවෙමයි. ඒ වගේම තමයි මේ තීන මිත්‍ය ගත්තාම ඒ තනි වචනය තුළ දෙකම තියෙනවා. එහෙම නැත්නම් තීන මිත්‍ය ප්‍රතිපක්ෂ වශයෙන් පස්සේ වශයෙන් අපි ගන්නවා විරිය වීර්යය තියෙනවා අධික වීර්යය සහ ඒ වීර්ය සම්පූර්ණ අඩුභාවයේ දීන භාවය. පුරාකලාවට අධික වීර්ය, බහුවක් අඩු වීර්ය ඒව පිළිබඳව සමාජයේ විවිධ ආකල්ප තියෙනවා. යෝගාවචරයත් මේවා දිහා බලන විවිධ ආකල්ප තියෙනවා. නමුත් කරන හානිය නම් මේ භාවනාවට සමාන හානියක් කරන්නේ. එන්නේ සීල මිත්‍ය කියලා සඳහන් කරන්නේ වීර්යාගේ වීර්ය වීර්යයේ අඩු භාගය. නමුත් අපි නිවර්ත ධර්ම කියලා කියන්නේ කළු ධර්ම, බාධක ධර්ම, ආවරණය කරන ධර්ම, බාධක ධර්ම වශයෙන් ගත්තාම මේක තේරුම් අරගන්න ඉතාම පහසු වෙන්නේ ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ වන වීර්ය එක්ක ගලපමින්, ගැටමින්, සංසන්දනය කරමින් ඉඳලා ගන්න. ඒ මොකද මේ සම්බන්ධ වෙන සෑම යෝග ආවදයක තුන ඒ පිළිබඳව මූලික අත්දැකිය යුතු භාවයක් තියෙනවා මූල ධර්ම සාහන ප්‍රදේශ දාන ඒ නිසා ඒ සංසන්දනාත්මකදී උදට හිතට කාවදිනවා ගලීට කියෝගේ හොඳට මතක හිටිනවා ඒක නිසා මේ ජීන විද්‍ය සාකච්ඡා කරන්න වෙන්නේ වීර්යයත් එක්ක ගලපලා මෙන්න මේ වීර්යයේ පවතින අර වගේ අධික වීර්ය සහ ඌන වීර්ය කියන දෙක මේ දෙක සුත්ත <clears throat> භාව සහ අවත භාව දෙක ඉච්ඡාවත භාවය හැම වෙලාවෙදී මධ්‍යම ප්‍රතිපදාවෙන් භාවනාව ඉහතට تعلق කරලා ගන්න කෙරේ. ඒ නිසා මේ දෙකම පිළිබඳව ඊර්යාගේ අධික භාවයත් ඊර්යාගේ දීන භාවයත් කියන දෙකම සුදු ධර්ම ගැන කතා කරනකොට සාකච්ඡා කරනවා. මේ මේ අධික භාවයේ වඩා දීන භාවය ඊර්යාගේ දීන භාවය තමයි මේ තීන නිද්ද කියන වචන දෙකේ සඳහන් කරන්නේ. ඒ තීන කියන්නේ සීතල වෙන ඇකිලෙන භාවය නිත්‍ය භාවය කියලා කියන්නේ නිදිච්ච භාවය. අපි දන්නවා මේ දෙකේ ටිකක් අතර ටිකක් මුදතෝම සීතල වුණොත් දැන් කාලේ හැටියට කියනවනම් ඒ සීතකරණයකට දැම්මොත් ඒක නිදේ. නිදිලා ඒක ගලක් වගේ බාහිරපත් වෙනවා. එතකොට ඒක පාම් පෙත්තක හෝ වෙන දෙයක තවරන්න බැරි තත්යකටපත් වෙනවා. ඒක කර්මණියනේ. වැඩේට ගැලපෙන්නේ නැහැ. ඒ ටික රත් කරගත්තට පස්සේ කොයි තනක සීතල එකක් වුණත් යම් කිසි රත් ප්‍රමාණයකට රත් කරගත්තා පස්සේ එහි එන අමුත්‍ය මෙලෙක් භාවයක් ඒ වට පිට කුෂ්ඨයක පතුරවන්න පුළුවන්. ආන්නේ වගේ තමයි හිත කොනකට වැඩි කුසීත සීතල භාවයට පත් වෙච්චාම මිදිච්ච සූපකට පත් වෙච්චාම ඒක වැඩ කරන්නේ. කැඩෙන සුළු තත්ත්වයකට පත් වෙනවා. කර්මන්නේ නේ. ඒක යම් ප්‍රමාණයකට ආතාප වීර්යයේ තපස කියලා අපි මේකට සඳහන් කරනවා. තපස ආතාප වීර්ය ලඟුණාට පස්සේ පුදුම විදියට මේ අර වැඩ කරගන්න බැරුව පැත්තකට වෙලා තිබුණ හිත කර්මන්නේ වෙලා ඕනම තත්යක් අර දෙදි ඉතැහිලා යෙදිලා කටයුතු කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ධනි සමාරු ආදී වාත අමාරු වගේ දේවල් විශේෂයෙන්ම ඔය මන්දාරම් වෙලාවල් වලට හරියට මේ ඇඟේ එනවා නිකන් හරියට ධාතු කිපිච්චාම වාතේවන් කිපෙන්නේ අන්දිවලට තියලා යකඩ කටු ගැහුවා වගේ. නමන්න දිගාරින්න බෑ. ඉඳගෙන ඉන්නවයි කිව්වහම කටු ඉඟුලේ නගින්නවා. තාමත්ම වෙහෙසකර තත්ත්වයක්. භාවනා කරන දියා අර පිළිසෙ ඉඳගෙන ඉන්න නිසා ලැජ්ජාවට ඉඳගෙන ඉන්නවා ඉන්නම බෑ. එතකොට නැගිටලා යන්න, තමල ගහලා යන්න මොකක් වෙලාට අදහස් පහළ වෙනවා. නමුත් සමහර බොහෝ දෙනාට අඩු ගන්න එක වතාවක් දෙවතාවක් අත්දැකලා ඇති දැන් කිසි වෙලාවක ඒ වෙලාවේදී හරියටම මේ වේදනාව කියන ස්වરૂපයට හිත යොදලා නැවත නැවතත් ඒ වේදනාවම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් හිත උදෝ විදියට මෙලෙක් වෙන්න පටන් ගන්නවා. හරියට මේ වේදනාව දිහාවටම ගිහිලා මූල කර්මස්ථානයේට වගේම ප්‍රේමයේ උපදවලා ඒ වේදනාව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අර හිතත් මේ අරමුණ වේදනා අරමුණත් දෙකම උතුම විදිහට මෙලෙක් මුරුදු භාවයටපත් වෙලා ඒ තුලින්ම අපි උණුසුම් භාවයක් භාවනාවට සමීප ස්වරූපයක් ඇති වෙලා ආයෙත් අර ඒ වේදනා ස්වරූපයේ අවසානය දැකලා මූල කර්මස්ථානට ගියාම තව පැය භාගයක් හමාරක් යනකම් හොඳට හිත අවදි වෙලා එල්ල වෙලා හිතන භාවයක් තියෙනවා යෝගාවචරයට විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය. ඒ අර නිදිලා තියෙන වෙලාවේදී ගල් වෙලා තියෙන වෙලාවේ අතහැරලා ගියාන ඒ තියෙන දුර්වල හිත, වේලිච්ච හිත එහෙම නැත්නම් ඇකිලිච්ච හිත පැය ගාණක් යනකම් ඉතාමත්ම වචනින් කියන කාල කණි ස්වරූපයෙන් පවතින. හරියටම ඒ වේදනා ස්වරූපයට යොමු කරලා ඒ කුසීත භාවයට ප්‍රතිපක්ෂ වෙන විරිය ආරම්භ කරලා මෙනේ කරන්න පටන් ගත්තොත් මේ වාගේ හිතක් කර්මන්නේ වෙලා අරමුණක් මෙලෙක් වෙලා භාවනා නැගිටලා යන ස්වරූපයකට පත් වෙනවා. ඒ නිසා එතනදී වීර්ය යෙදීම හොඳට දැනගෙන කෙරෙන්න දැන් තියෙන වීර්යය අධික භාවයේ, දැන් තියෙන වීර්යය අඩු භාවයේ ආදී වශයෙන් මේ දේවල් දරගන්න. ඒ වගේම ඒ කුසීත භාවයක් ඇති වුණාට පස්සේ, තීන විද්‍යාවක් ඇති වුණාට පස්සේ, ඒ තීන විද්‍යාව දුරු කිරීමට කටයුතු කරනකොට වීර්යාගේ විවිධ මට්ටම් වීර්යාගේ විවිධ මට්ටම් ඉතාමත් වැදගත් වෙනවා මේ වගේ එක දිගට භාවනා කරන යෝගාවතර. අපි කලින් ගත්ත කුසීත වෙලා වේදනාවෙන් මිරිකලා ඉන්න වෙලාවේදී වේදනා වීර්ය නැගිට්වාගෙන ඒක රත් කරගෙන ඒක ජය ගැනීම කියන එක ආධුනික යෝගාවචරය සඳහා පාවිච්චි වෙන නන්දු කරන තුන් නිදර්ශන. නමුත් මේ වීර්යයේ මට්ටම් ගැන කතා කරන්න ගියාම ඉහළට ඉහළට තියෙන වීර්යයන් ඒ වගේ ප්‍රකට කැපිපේන අත්දැකීම් දෙන්නේ නැහැ. නමුත් භාවනාවට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා වීර්යය සාමාන්‍යයෙන් කතා කරනකොට කුසීතක නැත්නම් තීන මිද්දේ ප්‍රතිපක්ෂ වීර්යයේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා කොටස් තුනකට ගන්න අපේන්න. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ ලෝකයේ උපදිනකොට කවුරුත් උපදින කාම ලෝකයට ඇදී හඳුන් ඒ වගේම ව්‍යාකරණ විදි ඒ වගේම චාරිත්‍ර වලට ඔක්කොම හැදිලා තියෙන මේ කාම ලෝකේ ඒ නිසා හැම කෙනාම සර්වඥාන්තිගේ අවසාන බුදු වෙන ආත්මේ ඒ කාම ලෝකයේ තුල තමයි වැඩේ. නිසා ඒ තුළ තමයි කාම ලෝකේ තමයි උපස්තරය කරගෙන ඒ වැඩිගෙන ආවට පස්සේ ඉතින් මොලේ මෝරාගෙන එන වයස එනකොට තේරෙන පටන් අර ගන්නවා අසුචි ගොඩක ඉන්න අසුචි පණුවෙක් වාගේ මොකක්ද මේ කරන වැඩේ තේරුම මම වහාම මේ කාමයාගේ ඒ අසුචියෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒ කාම ලෝකයෙන් නමුත් කාම ලෝකයාගේ ආධිනව දැක ගන්න පුළුවන් ශක්තිය උපනිශ්‍රේ වෙලා තියෙනවා. ඒක ඇතුළෙම තියෙනවා. නිදන්ගත වෙලා. ඒ නිසා මේ පුද්ගලයාට හිතෙනවා මේ මෙතෙක් කල මේ ඇඟ වඩා ගන්නට මේ ව්‍යාකරණ ක්‍රම භාෂාව ඉතින් යා මේ ශිල්ප ඉගෙන ගන්න උදව් කරපු සෑම දිනෙකම කාමේ වැඩිවීමට හේතු වෙන නිසා සියලුම ඥාති පිරිවර මුදල් පිරිවර අතහැරලා දාලා මට මේ කාමයෙන් වෙන් වෙන්න වෙනවා කියලා අමුතු හැඟීමක් එන්න පටන් ගන්නවා. මේකට කියනවා නික්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා. වැඩේ පටන් ගන්න ආරම්භක වීර්යයක් අවශ්‍ය වෙනවා. මේක හරිම සුන්දර දෙයක් ලෝකේ තියෙනවා. කාම ලෝකේ පැත්තෙන් බලනකොට නම් හරිම නාස්තික දෙයක්. නොමැරි මැරිලක් වගේ දෙයක්. ආර්ය ලෝකේ දිහා බලනකොට මේ පුද්ගලයා කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව ඒ Taman සහජයෙන්ම ගිනාව ඒ මේ කාම ලෝකයේ ඇති ජයග්‍රහණ හෝ කාම ලෝකයේ ඇති පරාජයන් පිළිබඳව පොදුවේ ගන්න මේ කලකිරීම මේ අර මඩ ගොරඩුවක නිලුම් ඇටයක් කල වෙලා අර දීමතු පිට නෙළුම් මලක් පිපුණා වාගේ පුදුමාකාර තනියම සටන් කරන සටන් කළ ජය ගන්න ගතියක් මේ ආරම්භ ධාතුවේ තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ බැලුවොත් මේ ඔක්කොටම එවැනි ආරම්භ ධාතුවකට අයිතිවාසිකමක් තියෙනවා. මේ සඳහා පාවිච්චි කරන්න තියෙන ශිල්පීය නැත්නම් ප්‍රයෝග ඥාන එහෙම නැත්නම් කරන්න තියෙන අනිකුත් කටයුතු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන තුනේ ඉතාමත්ම වැඩිම අවශ්‍ය කරන වෙලාව තමයි ආරම්භ ධාතු. හරිමම අමාරු ටිකක්. නමුත් වාසනාවට වගේ මේ දෙන්නේ එකතු වෙලා මේ වැඩේ කරලා නැහැ. අපි විවිධ මව්වරුන්ට විවිධ පියවරුන්ට ජාතක වෙලා ඉපදිලා විවිධ රට රාජ්‍යවල ඉපදිලා විවිධ ගම්වල ඉපදිලා ඔක්කොමලා අපි මෙහෙම කරමු කියලා කතාවකින් තොරව ගැළවිච්චිය. මේ ගැළවිලා අද අපි එක තැනක ඉන්නවා කිව්වහම ඒක නිකන් පුදුමාකාර පෙරහනකින් පෙරලා එකතු වෙච්ච බුදු දමරතරන් ටිකක් ඒ ගැන උනන්දු ඇති වෙන්නේ කොහොමද මේ වීර්ය තුනෙන් තානත් දැඩි ශක්තියක් අවශ්‍ය කරන්නේ දැඩිම ඉන්ද්‍ර ගාහණයක් සිද්ධ වෙන්නේ අවශ්‍ය කරන්නේ මෙන්න මේ ආරම්භ ධාතුව ඒ නිසා යම් කිසි කෙනෙකුට තවමත් මේ ආරම්භ ධාතුව පිළිබඳව හැඟීමක් නැත්නම් ඒ අතන මේ ආරම්භ ධාතුව සහිත ඇත්තන් කියන බණ ගැළපෙන්නේ. කර්ම රසායන වෙන්නේ නැහැ. උපක්‍රම උපදේශ පන්තියක් බාට පත් වෙන්නේ නැහැ. ඒත්තන්ට පේන්නේ හරියට පෙට්‍රෝල් වලින් දුවන්න හදපු වාහනයකට ඩීසල් දැම්මවා. ඉන්ධන තමයි නමුත් වෙනස් වර්ගයක් දාපු නිසා ඒක සම්පූර්ණ අර මුළු යන්ත්‍රයේම ඇන්ජිමම නාස්ති කිරීමට හේතු වෙනවා. නමුත් යම් කිසි කෙනෙක්ගේ නික්කම ධාතුව පිළිබඳව එළඹ සිටි අදහසකින් හෝ නික්කම ධාතුව පැනපු කෙනෙකුට නම් ඒ වීර්ය ගැන කතා කරනකොට මතක් කරලා දුන්නොත් නික්කම ධාතු, පරක්කම ධාතු, ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ ආරම්භ ධාතුව ගැන මම මේ කතා කරන්නේ. ආරම්භ ධාතුව දැන් ජයගත්ත කෙනෙකුට මතක් කරලා දුන්නොත් මේ ධාතු තුනෙන් ධාමත්ව ශිල්පීය ඥාන අවශ්‍ය කරන්නේ ගොඩක්ම යාශක්තිය වැය වෙන්නේ මේ ආරම්භ ධාතු. මේ ඔක්කොමලා ඒක කරලා තියෙනවා. ඒක මතක් කරගන්නකොට උනත් කියනවා ඔය කිසි ගුරුවරයෙක් නැතුව තනියම හිතලා නේද මේ මේ මූලික සංකල්පය පහළ වුනේ. ඊට පස්සේ තමයි අපි ගුරුවරු හොයලා ධර්මයේ හොයලා ඒකට සුදුසු වෙලාවල් කලාවල් බලලා කොහොම හරි මේ ආරම්භ ධාර්ම සම්පූර්ණ කරගත්තා. හරිම පිවිතුරු හරිම සුන්දර මේ වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ මේකේ. සමහරවිට හත් අවුරුදු වයසදී පහළ වෙනවා. සමහරවිට මැරෙන්න ඕන මෙන්න කියලා අවුරුදු 80 90 ගියාට පස්සේ මේක සිද්ධ වෙනවා. කොතන සිද්ධ වුණා? මේක අමතර දෙයක්. ඊගාවට ඒ විදිහට කැප කෙරුවට පස්සේ ඇදගෙන වැටෙන්නේ කොහටද? නන්නාඳුන පිරිසක් මැදට. නන්නාඳුරනා වූ ප්‍රතිපත්ති මාලාවක් මැදට. නන්නාඳුරනා වූ අත්පිළිවෙත් කරකට. ඒ වටවට පස්සේ ටික කාලෙකින් හරි භාවනා ගුරුවරයෙක් ලැබුණා නම් භාවනාව හරියට සිදු වුණා උනේ නැත්නම් මේ අලුතෙන් පැමිණිච්ච තැන තිබුණටත් වැඩිය නරකදෝ හොඳදෝ කියලා ඔන්න එහා පැත්තට මෙහා පැත්තට හරි විහෙස කර තත්ත්වයකටපත් වෙනවා. ගේහසිත සුඛය අතහැරලා දැන් එක්කමසිත සුඛය හොයාගෙන ආවා. නමුත් ඔය හිතන තරම් ප්‍රේමයක් හිතන නැහැ. එතෙන් තරම් සුඛයක් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ආධ්‍යාත්මික දුක නැති වුණා නම් බාහිර සුඛ මනින්න ගියොත් ඒක ඉතින් මේ සත්‍යෙට ආරම්භ ධාතුව අධදකපු හැම කෙනෙක්ම පත් වෙනවා. අන්න එතෙන්දී මේ ගත්ත දේ, මේ ගත්ත අතහැරීම, අබිනිෂ්ක්‍මණය රෝම හරි ඉෂ්ට කරගෙන මිසක් අපම නැවතත් ආ හීන භාවයටපත් වෙන්නේ නැහැ කියලා ඉදිරියට යන්න නම් ඊගාවට අවශ්‍ය කරනවා නික්‍රම ධාතුව. නික්‍රම ධාතුවේ තමයි බාරක් කරපගත්ත මිනිහා දැන් තැන් වල බිම දාන්න නැතුව මම අවසාන දක්වාම දාන බිමට උස්සන්න ගත්තොත් හරි එහෙටයි තනියම ගන්න බැරි බරක්. ඒ නිසා අමාරුවෙන් හරි කවන්න මේක ඇදගෙනම යන්න ඕනේ කියලා අරගෙන යන ගමන තමයි නික්‍රම ධාතුව. නික්කම ධාතුවේදී අරතරන් කායික වීර්ය අවශ්‍ය කරන්නේ. හැබැයි ඥානය අත්‍යවශ්‍ය අවශ්‍ය වෙනවා මම කියන්නේ සාමාන්‍ය හුදු ගන්ධාරියෙක් නෙවෙයි. යම් ප්‍රදේශයකදී යම් කාලයකදී මට ආරම්භ ධාතු ඇති වෙලා තියෙනවා මම එහි නික්මුණා නික්මිනා දැන් ඉන්නේ මට ඒ ගත්ත දේ අපි සාමාන්‍ය කියන වැරදි පැත්තට වැරදි පැත්තට කියනවනම් බැඳගත්ත බැරි ගන්නවා කියන්නේ. ආනේ මත මම ඉන්නේ ඒ නිසා මම ආවට ගියාට මේක අතාරින්න හොඳ නැහැ. මම මේක නිකස ධාතුවක් වශයෙන් මේක දිගටම පවත්වන යන්න ඕනේ කියනකොට අර දැඩි වීර්ය නෙවෙයි අවශ්‍ය කරන එකට ඥානෙ මුසු වෙන්නේ. මේ ගිහිලා මේක සඳහා සමාරුන්ට ප්‍රතිපත්තන සූත්‍රය අවසානයේ සංග්‍රහ වෙන විදිහට හොඳ වීර්යවන්තයෙකුට දින 7ක්වත් අඩු ගානේ මේ නික්ම අවස්ථාවේ පසු වෙනවා. භාවනා ක්‍රමයක් අරගෙන ඉතින් ඒකේ යාම කරනවා. සමහරුන්ගේ මේ ආත්මදීම පස්චම භවිකයෝ නම් මේ ආත්මදීම කටයුතු කරන ඇත්තන් නම් අවුරුදු 7ක් විතර උපරිමයේ වශයෙන් යන්න පුළුවන් කියලා කරුවටන වාසේ දේශනා කළා කියනවා. නමුත් මධ්‍යමනිකාය සමහර සූත්‍ර වල කෙටි වශයෙන් කරනකොට උදේ බණ අහලා හැන්ද වෙනකොට වැඩේ කර ගන්න පුළුවන් කියලා වඩා උනන්දු කරන ගතියකුත් පෙන්ලා කියනවා. ඒ සාමාන්‍ය ප්‍රසිද්ධ දේ තමයි හත් දවසේ ඉඳලා හත් අවුරුදු දක්වා කාලයක් උත්සාහ කරනවා. ආනේ උත්සාහ කරන කාලේ පුරාම මේ පුද්ගලයා මේ නික්කම ධාතුවේ තමයි පසුවේ. ඊට පස්සේ අවසානයේ ඒක අර අවුරුදු කාලෙට හරිගස්සන ග්‍රීස් ගහගේ නගිනවා රූට් ලගට. ආය නගිනවා ආය රූට් ලගට. ඉතින් තව කට්ටියකුත් මේකට උත්සාහ කරන නිසා දැන් හොඳටම පැයෙන් හතරෙන් තුනක් විතර වගේ තියෙන ඔක්කොම අර ලීසි තෙල් ග්‍රීස් අයින් කරගෙන දැන් ඒ ටික නිකන් ගහක වගේ නගින්න පුළුවන් නමුත් අවසාන කොටසේ තියෙන්නේ අලුතෙන්ම ගහපු ග්‍රීස් ගාන කොටම ලෙස්සලා වැටෙනවා විශාල ප්‍රදේශයක් බිම වැටලා පස්ස පැත්ත බිම ඇවිල්ලා. ඉන්නම සත්නතරින්නේ. මේ විදිහට කරගෙන කරගෙන ඉන්නකොට ඒ කෙනෙකුට එතනින් හොඳටම ගස් නැගීමේ දක්ෂ මීට කලින් දිනුවා පුරුදු කෙනෙකුට හිතනවා මේ අවසාන කොටසදී ගුරුවරයෙක් කට ඇරලා දාලා යනවා මම මේක කොහොම හරි අත කාගෙන කොහොම හරි මේ ටික උඩ පැනලා අල්ලලා හරි මේ ගහේ ඉදිට උඩට නැගලා මේ කොඩිය ගන්න ඕනෑ කිය අරක්කම ධාතුව පහළ පරාක්‍රම වීරියක් පහළ වෙනවා මේ අවස්ථාවේදී ඕනේ කරන්නේ වැඩි කලබල කරලා ඇඟ වෙහෙස කරගන්න නැතුව තියෙනා වූ ශක්තිය හොඳට ආරක්ෂා කරගෙන ඥානවන්තව කටයුතු කරලා ඒ අවසාන මොහොතේදී ඒ වීරිය හරි මාර්ගයේ හරි බල රේඛාවක ක්‍රියාත්මක කරලා කොහොම හරි ජයගන්නට යන්නේ. ඒ නිසා මේ වීර්ය මට්ටම් තුනේ පළවෙනි ආරම්භ ධාතුවට විදි ආරම්භ වශයෙන් කරන කතාවක් නික්‍රම ධාතු අවස්ථාවේදී කරන උනන්දු කරන කතාවක් පරක්කම ධාතු වශයෙන් කරන උනන්දු කරන කතාවක් තුන් ආකාරයි. එනිසා වීර්ය පිළිබඳ ධර්ම දේශනා කෙරුවට පිරිසකට අහ කතා කරනකොට පිරිසකට දේශනා කරනකොට ඒ පිරිසේ බණ අහන ඇත්තන්ගේ තාරාතිරම් වල හැටියට තමයි තියෙන්නේ. එනිසා මේක කොහොම විස්තර කතා විස්තරයි. ඒක විස්තර බව නැත්තම් ඊයත් ආ වූ පරෝධනීය සාහිත්‍යය ගැන කතා කරනකොට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ වගේ පිරිස් වලට නිතර ආශ්‍රය කළ යුතු ධර්ම තමයි සත්‍ය ස්තෝත්පාක්ෂික ධර්ම. කිෂතක් වන බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්ම වල හතර සතිපට්ඨාන කියලා එක කතරයක්. හතර ඊර්ධිපාද කියලා එක කතරයක්. හතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා තව කතරයක්. ඊගාට පංච බල එක කතරයක්. පංච ඉන්ද්‍රිය එක කතරයක්. සත්‍ය බෝධිඥාන එක කතරයක්. ආර්ය අෂ්ටාංග මාර්ගය එක කතරයක්. ඔන්න කප්පල හැම එකේම වීරිය නම් කියනවා. වෙන විදියකට කියනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නම පොලක සඳහන් වෙනවා වීර්යය. වැඩියෙන්ම සඳහන් වෙන හැම දෙයකම නැතුව බැරි සමාහලාර සතර සම්‍යක් ප්‍රදාන වල හතරම වීර්යම. අනන්නේ විදිහට වීර්ය නම් පොලක සඳහන් වෙනවා. ඊ ගාඩ සඳහන් වෙන සතිය ඒ සඳහන් වෙන්නේ අට පොලක. ඒ තරමට මේක අවශ්‍යයි. නමුත් හරි පුදුමකාර මේ මායාකාරී ස්වරූපයක් තියෙනවා නැත්නම් මේක ඉදිරිපත් කිරීමේ යත්තා වූ යම් කිසි ජනප්‍රිය දේශනාවක් තියෙනවා මූලික ධර්මීය වසහායක විදියට. ඒ අත්තු ඒ විදිහට විකෘති හිතක හිතලා කරන නෙවෙයි වෙන්න පුළුවන් විකෘති වෙලා තියෙන අත්තු හිතනවා මේ වීර්යය කියන එක එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ මේ නිකන් දැනගෙන හිටපුවම හරියි නැත්නම් අතහැරීමෙන් මේක කරන්න පුළුවන් කියලා. සතර සතිපට්ඨානයේ ඒකට එයත් නිදර්ශන පෙන්න සතර සතිපට්ඨානයේ කිසිම තැනක ඒ වීර්ය කියන එක පෙන්වන්නේ නැහැ. සතිපට්ඨාන හතරෙන් කායනපසන, වේදනානපසන, චිත්තානපසන, ධම්මානපසන කියවම වීර්යානපසන හැම කතාවක් නැහැ. සතර සතිපට්ඨානයේ පුළුවන් නිවන් දකින්න කියනකොට කියනවා මේ තරම්ම දැඩි වෙහෙසකින්, දැඩි ආයාසකින් භාවනා කිරීම අවශ්‍ය නැහැ. නමුත් එතන එළියට ගිය ගම අතර සතිපට්ඨාන එහාට ගිය ගම සතර සම්මා ප්‍රදාන වීර්ය කියලා කියන හතරම වීර්යය. ඊර්තිපාදයට ගියාම ඒත් ඒවා. ඒ ඒ විදිහට බලනකොට මේ වීර්ය පිළිබඳව වැඩි දාඩිය දාගෙන වැඩි කුඹුර වැඩ කරනකොට මේ මඩ ගාගෙන වැඩ කරන්න වෙන මට අකමැති අත්තු කණ්ඩෝණවට කබර ගොඩ තල ගොයා කර ගන්න හදනවා වගේ ඉච්චර වීර්ය කරන්න ඕනේ නැහැ කියන එකක් වෙලාට මතවාදී අත්තු ඒ ජනප්‍රිය කරගන්නත් උත්සාහ කරන ගැටියක් තියෙනවා. උසාරවචන දේශනාවේ ඉතාමත් ප්‍රකටව පෙන්නලා දෙන තියෙන හතිස් බෝධිපාක්ෂික ධර්ම විනාවකලක සඳහන් වෙලා ඒ වාගේම සතර මේ චතුරංග සමන්නාගත වීර්ය කියනකොට Tamange le mas වියලියනේ වියලියෙත්වා සං ඇත නහර ඉතුරු වෙන්නේ ඉතුරු වෙත්වා කියන ධර්මයට වගේ ආජීවිත නිර්පේක්ෂව කරන වීර්යය පෙන්වලා දෙනවා ඒ විශේෂයෙන්ම අපේ ගෞතම සර්වඥාන්සේ වීර්යයෙන් තමයි බුද්ධ ධර්ම දැක්කේ. ඒකයි මෛත්‍රී බෝසතාන් වහන්සේට වැඩි කල්ලාතුව වැඩ ඉවර කරගන්න පුළුවන්. ඒ නිසාම දෝ අපේ ගෞතම සර්වඥාන් වහන්සේ 84000කට ධර්මස්කන්ධ කොටස් කරලා 45 අවුරුද්දක් ඇතුළත හැමම 1000කවත් කුසීතයි කියන නමට කිට්ටු කරන්න බැරි වෙන විදිහට පුදුම කාලසටහනක් ක්‍රියාත්මක කරා. එදා මේ බුද්ධ ශාසනය මම හිතන්නේ බුබ්බඩේන්ට, අම්මලියන්ට, මේ වීර්ය නැති අත්තන්න කොට එන්න පුළුවන් වෙයි. පුළුවන් හරියට තිබුණා නම් මේ බුද්ධ ශාසනයේ බුදු භූමික කාලේ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් හොඳට සිත අධිෂ්ඨාන කරගන්න ඕනේ වීර්ය දෙකක් කියනවා. අධික අතිපග්ගහිත භාවයේ අධික වීර්ය ඒකත් හොඳ නෑ. අති දීන භාවයේ කියන මේ අපි අද කතා කරන කුසිත භාවය ඒකත් හොඳ නෑ. මේ දෙක අතරමැද ඉඳ ගත්තාම ඒ වීර්ය උනත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේ කොටස් තුනකට කඩන්න. බොහෝ දෙනෙකුට භාවනාව කිව්වහම සීල සමාධි ප්‍රඥා තුනේ අල්ලන්නේම සමාධිය. පරියන්ක භාවනාව තමයි හිතේ චිත්ත රූපෙම වෙන්නේ. සත්‍ය පරියන්කේ ගහලා ඉන්න බුදු පිළිමයක් හෝ එහෙම නැත්නම් ඒ උපාසක උපාසිකාවක රූපයක් අපට හිතට එනවා. ඒ වගේම වීර්ය ගැන ගත්තාම ආරම්භ ධාතුව වැඩි කතා කරන දෙයක් නෑ. ඒක තනි තනියෙන් වැඩි කරගෙන ඉවරයි. එහෙම නැති අත්දැකීම් වීර්ය ආරම්භ කතාවක් තේරුමකුත් නෑ. අවශ්‍ය කරන්නේ වීර්ය ආරම්භ කතාවල මේ නිකර ධාතුව. වික්‍රම ධාතුව ඉවර වුණාට පස්සේ ආයෙ වීර්ය ගැන කතා කරලා වැඩකුත් ඒ බුද්ධලයේ කඩයිම පැනි. ඒ නිසා මේ නිකම ධාතුව පිළිබඳව වීර්ය තමයි වීර්ය ආරම්භ කතාවල ගාක් දේශනාවල සඳහන්. ඒ ඒ කොතන කාරි තමයි මේ බණ කියන බණ අහන ඔක්කොමලා දැන් ඉන්නේ. ඒකට අදහස මොකද? සෝතාපට්ටි මාර්ගඵල ලැබුවත්, සකදාගාමී ලැබුවත්, අරහගාමී අනාගාමී මාර්ගඵල ලැබුවොත් ඒ වීර්යයේ අවශ්‍යතාවය එහෙමයි. විශේෂයෙන්ම ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ග බලස්ස ආර්ය උත්තමයක් උත්තමයන් වහන්සේ විදියක් විදියට දීදි කිරමින් හිටපු හැටි අධික වීර්යය යුක්තව කටයුතු කර බෑ කෙටි කාලික නිවන් දකින තරම් පින් ඇති අත්ෝ උත්තමිය දීදි කිරමින් හිටපු හැටි සරුවචනාංශයකට කවදාහක්වත් දඬුවම් කරන්න කියන්නේ නැහැ උන්වහන්සේකට පිළියම් ක්‍රම හතක් කියලා දීලා මෙන්න මේ විදිහට කටයුතු කරන්නට කියන එකෙන් පේනවා මේ වියමේ කුසීත භාවයේ කියන එක තීන විදේ කියන එක ඒ තරම පිළිකුල් කටයුත්තක් නෙවෙයි. නමුත් පෝෂණය කටයුත්තකුත් නෙවෙයි. ඒ පිළිබඳ හොඳට කරුණු දරගන්න. මේ වීර්ය පිළිබඳව මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේම වීර්යයේ මේ සඳහන් කරලා තියෙනවා විවිධ ක්‍රමවලට මේක විදහා දක්වන හැටි. ආරද්ධ විදිය, සංග්‍රහිත විදිය, පරිපූර්ණ විදිය කියලත් මේක සඳහන් ඒ යෙදෙන හැටියට. ඒ වගේම සඳහන් කරනවා වීරියට ප්‍රතිපක්ෂ පැත්ත තීන මිද්දේ. තීන මිද්දේ කියවහම නිවර්ණය ඒකටමත් වර්ණ ඡායාවක්. ඒකේ තියෙන අර්ථ ඡායාවක්. සිතු කරගත්තාම අරති විජම්භිකා නන්දි ආදී නැත්නම් ඒතසෝ ලීනතා ආදී වශයෙන් ගොඩාක් ධර්ම පෙන්ලා දීලා තියෙනවා මේ වීර්යයේ නැතිකමේ නැත්නම් කුසීතකමේ විවිධ මට්ටම් තියෙනවා මේකේ අරතිය කියලා කියන්නේ තීන මිද්දේම එකක් ස්වરૂපයක් අධි කුසලයට කම්මැලිකම මේ වෙලාවේ කළ යුතු උපරිම නිවනට කියන නීයාන නීයාන මාර්ගයේ කිට්ටු උපරිම කුසලයේ තියේදී ඊට වැඩිය ලාමක කුසල් දිසේ හරියට හිත යොදාගෙන අපිත් බෞද්ධයෝ අපිත් මේක ආරක්ෂා කරන්න ඕන අපිටත් මේක එකක්මක් තියෙනවා කියලා හරියට වේගය අරගෙන වැඩ කරන ගතිය වීර්ය වගේ එකක් වෙන්න තියෙනවා. නමුත් කළ යුතු උපරිම දේ නොකර ඒ වෙනුවට ආගම ධර්මයටම ගැළපෙන ඊට වැඩිය ලාමක දෙයක් කරන එක අරතිය කියලා ප්‍රකාශ කරනවා. භාවනා රතිය භාවනා සඳහා කළ යුතු උනන්දු වෙලා කටයුතු කරන කියන භාවනා රතිය භාවනා රාමතාවය ඒකේ අනිත් පැත්ත කියනවා අරතිය. මේ අරතිය ඉතාමත් සියුම් වැඩ කරන්න හුඟක් වෙලාවට යෝගාවචරයාගේ පද්ධහිත විදිය පරිපූර්ණ විදිය කියන අවස්ථාවක්. හරිම අමාරුයි තේරුම් ගන්න. මේක මේ අද දේශපාලන භික්ෂු භික්ෂු දේශපාලන කියන කොහොඳට ප්‍රසිද්ධ වෙලා තියෙන තරම් මේක පටන් අර ගන්න කාලෙත් 1940 ගණන් වලට ඉස්සර වෙලා පෙන්ලා දීලා තියෙනවා මේ භික්ෂුව කිව්වාම භික්ෂුව කරන්න තියෙන එකයි සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාකාවන් දත්වා නැත්නම් ඉමං කාකාවන් ගහිත්වා පබ්බාජේත මම් බන්තේ කියලා පැවිත ඉඳගත්තට පස්සේ සියලු දුක් කෙලවර කිරීමයි පරම යුතුයකම්. ඒක පැත්තකදීදී ජනතාවගේ දුක් නැති කරන්න හරි, පක්ෂයේ දුක් නැති කරන්න හරි, මේ සිංහල බෞද්ධයාගේ දුක් නැති කරන්න හරි කියලා පටන් අරගත්තොත් මෙතෙන්දි මේ ධර්මයේ හොඳට තේරුම් කළ දෙන්න පුළුවන් මේ අරපී කියන එක. ඒකට කියනවා අනුමාත්‍ර කුසල් කියලා. ඒ නිසා අරවචනාදී ඉදිරියට මහරය පැමිණිච්ච වෙලාවේදී අරවචනාදී මහරය අඳුරන කිව්වේ අනුමත්තේසු පුඤ්ඤේසු අත්ථෝ මයං නවිච්චති. මේ අනුමාත්‍ර වූ පුඤ්ඤයෙන් මට නම් අර්ථයක් වැටෙන්නේ. ඒ සම්පිතේ අත්ථෝ පුඤ්ඤං තේ සම්පේ වස්තු මරාති. යම් කිසි කෙනෙකුට තියෙනවා උඹ ගිහලා උන්දර කියපන්. මට වැඩක්. මෙන්න මේක මතු කරලා දීලා කියනවා ඒ කාර්ය. නිදහසල ගන්න කලින් ඕ ඒ දවස්වල ඊට බහැව හාමුදුරුවන්ට හරියට කේන්ති කියලා කියනවා මේ බණපදේ කියලා දුන්න විස්තාවට කරන දේ කරන්න කියොත් අපි විශාල පටලැවිල්ලකපත් වෙනවා කියන එක හාමුදුරුවන්ට කියලා දෙන්න තියා සාමාන්‍ය කෙනෙකුට කියලා දෙන්න මේක මේ කාරණා මත කරගන්න මේක නිසා මේ භාවනා කරන හැම කෙනෙක් තුළම මේක තියෙනවා තමන්ට කල යුතු කරා හැකි උපරිම දේ තියේදී ඒ ලාගක තියෙන දේ උත්තම කළ සලකගෙන හේතු කාරණා දන්නාමේ නැත්නම් අනුන්ට දක්වමින් කටයුතු කරන ගතියක් තියෙනවා. ඒකේ බාහිර නාටකම තමයි හොඳට පේන නාටකම තමයි ඔය අද වේදිකාවේ තියෙන්නේ. නමුත් ඒ වේදිකාව අපේ හිතුලක් කියනවා. මේ වෙලාව කළ යුතු උත්තරම දේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ ධර්මානුකූලව කල්පනා කිරීමෙන් එහෙම නැත්නම් විරි ආරම්භ කතාවල සඳහන් වෙන විදිහට ඉසගිනිගත්තු එගිනි නිවන ලෙස නැත්නම් ඉසගිනිගත්තුටත් වඩා වහ වහා මේ කෙලස්කන්ධ නිවාද වීමයි කළ යුත්තේ. නමුත් ඒ වෙනුවට ඒ වැඩේ පැත්තක තියලා ඒ තව කාටද කියලා දෙන්න එහෙම නැත්නම් පොත් පාඩම් කරන්න එහෙම නැත්නම් අරක කරන්න මේක කරන්න කියලා කල්පනා කරන දේවල් මාර බලවේග වල දෙවෙනි බලවේගය වශයෙන් අපි පෞද්ගලික කාලේ ඉගෙන ගන්නවා. ඒ නිසා මේ අරසිය කියන চৈতසිකය දැන ගන්නවා නම් ඒක පිළිබඳව තියෙන මේ ඒක තියෙන බොහොම සියුම් අර්ථයක් අන්නේ කාරණා හොඳට තේරුම් බේරුම් කර ගන්නවා නම් අපි තීන මිද්දෙන් විමදා ගන්න හැටි අපි යටපත් කරගෙන තීන මිද්දේ ජය ගන්න හැටි අන්තිමට අපටම උණිහිලි පාන හැටි දත් පිළිස්සගෙන පයින් හැටි හොඳට තේරුම් ගන්න. එනිසා යම් කිසි කෙනෙකුට රති භාවනා රාමතාවේ භාවනා රතිය එහෙම නැත්නම් අධි කුසලයට ඇති කම්මැලිකම කියනා වූ අරතිය කරන්න පුළුවන් උපරිම දෙයේදී ඊට වඩා ලාමක දෙයක් කරලා මහා ලෝකෙට කෑ ගන්න. ඒක කියන අරතිය. මෙන්න මේ රති අරති දෙක තේරුම් ගැනීම ආර්ය විනයත් අනාර්ය විනයත් තේරුම් ගැනීම තමයි. ඒ සාරිවන්ත සූත්‍ර දේශනාවේ විද්‍යතෝම සඳහන් කරන්නේ මෙන්න මේ රතිය ඇති කරගන්නත් අරතිය දුරින්ම දුරවන් කර ගැනීම සඳහා කරන වැඩ. මේකෙදි ප්‍රධාන වශයෙන් මේ අරතිය සම්බන්ධ වෙන්නේ ආජීව පාරිශුද්ධියට. හරි පුදුම සර්වචනාංශගේ මේ වගේ තියෙන සම්බන්ධතාවය පෙන්නකොට හරි පුදුම සියුම් සූක්ෂම මේ යන්ත්‍රයක් වගේ. අය චීවර හේතු කරගෙන සතුටක් ඇති කරගන්න බැරි නම් අපිට. ඉතර ඉතර චීවරේන සන්තුෂ්ඨව හොති ඉතර ඉතර චීවරේන ඉතර ඉතර චීවර සන්තුෂ්ටි ආත වන්න වාදී කියලා කියනවා. ලැබුණා වූ යම් චීවරක් හම්බෙලා ඒකෙන් සතුට වෙන්න බැරි නම් ඒ වගේම ලැබුණා වූ යම් චීවරක් චීවරකින් සතුට මේ වර්ණ කතා කරන ඒක වර්ණනා කරන්න බැරි නම් ඒ පිළිබඳව අර කී ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. හොඳ සිවුරක් ලබා ගන්නයි භාවනාව පැත්තක දාලා පොත් කියවන්න හිතේ. භාවනා පැත්තක දාලා අනුන්ට බණ කියන්න හිතේ. මේ වගේ තැන් වල ඉන්නවට වැඩිය හොඳයි ගමේ ඉන්න ඉඳලා උදව් කරන්න ඕනේ කියලා හිතන්නේ. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඔය යන්නේ වෙන මොනක්වත් හිත නෙවෙයි. ඉවර හේතු. එනතම් පින්න පාත හේතු. එනතම් සේනාසන හේතු. ඒ නිසා ආජීව පාරිශුද්ධිය කියනවා නම් දැහැමින් ලැබිච්ච චීවර පින්න පාත සේනාසන ගිලන්පස පිළිබඳව සන්තුෂ්තියක් ගන්න තියෙනවා නම් ඒක ඒක යෝගාවචරගේ විශාල රතියකට භාවනා රතියකට හේතු වෙනවා. අපි සිතාසනයක් වශයෙන් කියනවා නම් යම් කිසි බාල දක්ෂයෙක් කැලේ මැද ජාතමන් වෙච්ච වෙලාවක එනන්ට දන්නවනම් ඒ තියෙන දී කැලක් අරගෙන හැන්දක් හදාගන්න හැටි. දී කැලක් අරගෙන එලක් සැරයටයක් හදාගන්න හැටි. වැලක් අරගෙන ධනුකින් ගන්න වැඩ ගන්න හැටි. ඒ වගේම අත්තාලයක් ගහ ගන්න හැටි. ඒක උඩ ඉන්නකොට නිර්වස්ත්‍රව හිටියා. පුදුමාකාර සතුටක් තියෙනවා. ඒ ලැබිච්ච දේ ලැබෙන විදිහට ගොඩ ගහගෙන ඉන්න පුළුවන් සතුට නිසා කවදාකවත් ශක්තිත වැඩ කෙනෙකුට රජමාලිගාවේ ඉන්නවට වැඩිය සතුටක් මෙයාට ලබන්න පුළුවන්. ඒ වගේ තමයි මහාන වුණාට පස්සේ උපාසක තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි ළඟටපත් වුණා වූ ඒ පිළිකර ටික. ඒ කර්මාන රූපේක ලැබෙන බය වෙන දෙයක් නැහැ. ඒකෙන් සතුටු වෙන්න ගන්නේ නැත්තම් ඒ පිළිබඳව ඩිංගිත්තක් හරි. මේක නොවි අරක වෙනවා නම් මේක වෙනුවට මීට පොඩ්ඩක් කලින් අරක එනවා නම් ආදි වශයෙන් කීවර හේතු පිළිපාත හේතු සේනාසන හේතු පිළිබඳව කල්පනා කරන්න යෑමේ පුදුමාකාර විදිහට මේ අරතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අවසාන වෙන්නේ සිදුවේ. මේකට සාමාන්‍ය විදිහෙන් සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචනේ තමයි අපිට දේවල් ඕනේ. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ ගාතන දෙපොත්පත් තියෙනවා මූලික අවශ්‍යතාවය කියලා. ඒ සිටී. ඒව නැතිව කතා කරන්න ගන්නවා. ඒව අවශ්‍යයි යම් කිසි ප්‍රදේශයක අපිට පිළිවහ ගන්න සීතෝෂ්ණ ලක්ෂණයක් තිබුණු ඕනේ. ඒ වගේම මේක දවසකට ටික වේලක්වත් මේ ආහාර බඩ පුරා ලැබෙන්න ඕන. ඒ වගේම අඩු ගානේ වර්ෂායත්වයටවත් සීනාසනයක් අවශ්‍යයි. අඩු ගානේ දාරුණු බඩේ බඩේ අමාරුවකට හෝ වේවා අරුණුකට හරි බෙහෙතකුත් අවශ්‍යයි. ඒක නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. අපි දැන් කල්පනා කරලා බලුවොත් තියෙන දෙයට වඩා හොඳ දෙය අල්ලපු gedara තියෙන නිසා. නැත්නම් අසවලාට තියෙන නිසා හරිම වෙහසක් වෙලා තියෙන්නේ. අර තියෙන දේ ඒ නිසා එපා වෙලා අනේෂන අප්‍රතිරූප වැරදි ක්‍රමවලින් හොයන්න ප්‍රතිරූප නැති ක්‍රමවලින් හොයන්න ඉතින් විතර කල්පනාව යනකොට අර වීර්ය ගිහිලා අරතිය මතුවෙන්න පටන් ගන්නවා. භාවනාවත් කරලා. ඒක නිසා ආර්යවංශෝත් දේශනාවේ අවසානයේ සඳහන් කරන්නේ නාරති දීරං සහතෝ නාරති දීරං සහතෝ නාරති දීරං සහෝ දීර පුද්ගලයා නම් අවදාකත් අර තින් තමයි යටෙන්න දෙන්නේ. ඒක මේ වීරයාට බෑ. දීර පුද්ගලයා මේ අනුන්ට කියාපාන්න දෙය වීරකම් පාන්න හදන දීර පුද්ගලයාගේ ඒක නෙමෙයි දීන. දීර පුද්ගලයාගේ තියෙන මේ කෙලෙස් කපා දැමීම. දීර පුද්ගලයා නිසා ලැබ ලැබෙච්ච ඊවරපින්න වාසේ නාසන ගිලම්පක කියන මේ සිව්පසේ පුදුමාකාර සතුටක් ලබනවා. ඒක දැහැමිය ලැබිච්චදී මට කිසිසේත් මේට වැඩි යමක් බලාපොරොත්තු අපේක්ෂාවක් ඇත්තේ නැහැ. ලැබුණත් ඒක පිළිබඳව ආඩම්බර කියන්න යන්න ලද්දාච චීවර අනතිතෝ අවිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි පරිපූර්ණයි. යා පාන්ට යන්නේ මේක ආදීනව දන්න වැඩිනොත් එහෙම වෙනවා කියලා ඒ දැනගෙන අපිට කරනවා. අරයට ආන්නේ නෑයි කියලා නීච කරන්න පහත් කරලා කතා කරන්න යන්නේ නැහැ. පුදුමාකාර ධර්මතාව කොටසක් තියෙනවා. මේක තමයි අපි මේ ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ. එතන කවදාකවත් අනුන්ගේ මත්තම හා තමන්ගේ මත්තම සැලකිල්ලක් නැහැ. තමන්ට අවශ්‍ය කරලා තියෙන මේ සීවර පිළි පාසේ නාසන දිලම්පත තියෙන්නේ. මොකටද මේ කෙලස් කපා දැමීම වැඩ පිළිවෙල. ඉන් වැඩි වුණොත් ඕනේ නැහැ. ආ මේ විදිහට යම් කෙනෙක් මේ දීර භාවය මේ ඇති දක්ෂකම සූරත්වයේ වීරත්වයේ ඊට එහා ගිය වැඩක් මේ දීන කියලා කියන්නේ ඒ දීන භාවයේ තියෙන කෙනාට කවදාහක්වත් නෑ අර්ථය ජය ගන්න පුළුවන් කවුරුත් ඇවිල්ලා උඩට දාන්න හැදුවා ඔය දේවල් වැඩි මම මේ දෙන දේ හොඳයි කරුණාකර මේක ගන්න කියලා භාවනා ක්‍රම භාවනා ගුරුවරු නානා ප්‍රදේවල් ලෝකෙ විකුණනවා කවදාහක්වත් ඒ අර්ථය ජයගත්ත මනුස්සයර මොනම තාලකින්වත් ලාමක දෙයක් නම් විකුණන්න හම්බෙන්නේ ඒක ගිනා මැරෙනවත් මැරෙන්නේ උත්තර දේ සඳහා ප්‍රයෝජනෙ සලකලා කටයුතු කියන නිසා. මේ නැත්තම් මේ වැඩ පිළිවෙල කියන්නේ ආර්ය විනය කියන්නේ. ඒ නිසා ආර්ය ආනන්දස්සාවි ආර්ය ධම්මේ කෝවිදෝ ආදි වශයෙන් ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලා ආශ්‍රය කරලා ආර්ය ධර්මයේ දැනගෙන කටයුතු කරන කෙනාට හැම වෙලාවෙම දැන් කියන කත්තේ සතුට හේතුවක්. ඒක දන්නේ නැති කෙනාට කොච්චර දුක හේතු වෙන්නේ ඒක සතුට පිළිබඳව. එකමයි එකම වස්තුවමයි. බලන දෘෂ්ටි කෝණය අනුව අරතිය පහළ වීරයාට රතිය පහළ ඒ නිසා මේ අල්පේච්ඡතා ආදී දේවල් මේ වීරයත් එක්ක පොදුම සම්බන්ධකමක් තියෙනවා ඒ නිසා ඒක ආජීව පාරිශුද්ධියට වැරේ මේ හරිම අමාරු ඒක අද පුද්ගලික වස්තුවක් බාටපත් වෙනවා හොඳට මෙන්න විදිහට කරන විශාල වශයෙන් එළියට බහලා කටයුතු කරන ඇඟ බේරන කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ජාත්‍යන්තර වැඩ කරන කියන්නේ ඒව කතා කරන්න එපා. ඒක හේතු දෙකද. මේ ඒක නා ඒ ඒ ආජීව පාරිශුද්ධිය කරගෙන සතුටින් ජීවත් වෙනවා. තව කෙනෙකුට ඒක කරන්න යන්න එපා. තව කෙනෙක් හොයන්ට යන්න එපා කියලා පැත්තකට කරලා තියෙනවා. ඒක හරියට අර බුද්ධ ශාසනයේ මස්මාන්ත අවබෝධය අනුභවය පිළිබඳ හරවචනාදී ඒක පුද්ගලික දෙයක්. කැමති නම් බලන්න කැමති නම් කරන්නේ. නමුත් සමග්ගාණන් තපෝසුකෝ කියලා කියන්නේ එකම ක්‍රමයට ආජීව පාරිශුද්ධිය රකින්න පිළිසක් එකතු වෙච්චාම සිද්ධුන විදි ආරම්භයක් වෙනවා. ඒ පිළිසතර අපේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා මේ චීවර ආදී කටයුතු නිසා එකිනෙකා කෙරෙහි උස්පහත්කම් තියාගන්න එපා කියලා. ගුරුවරු ගෝලිය අතරව අරයා මේක පාවිච්චි කරනවා මෙයා මේක පාවිච්චි කරනවා කියන කිසි දෙයක වෙනසක් ඇති කරන්නේ නැහැ. ඔක්කොම එකම જાති සිවුරු. එකම જાති සිවුරු කියන්නේ එකම රෙද්ද නෙමෙයි. මේ අරණිට ගැලපෙන සිවුරු. පින්න පාටත් එකම තැනක. සේනාසනත් ලද දෙයි. එහෙත් පිළිකරත් එහෙමයි. ආ මේව කතා කරනකොට පුදුම විදිහට මේ අවුල් වියෝල් භාව අයින් වෙලා මේ අපේ හිතේ කතා හුඟා සමාන්තරගත වෙනවා. සමාන්තරගත වෙච්චාම ඒක හැසියට හැරෙනවා. සමාන්තානම් තපෝසුකෝ කියනවා. ඒ වගේම ලී මේ විචම්බිකා ආදී ධර්මවල තියෙන්නේ හිතේ අයි වශයෙන් කඳලා මේ එංගී ඇති වෙන්නා වූ ඇඟමැලිකම් කුසීතකම් හිතේ යන්නා වූ චිත්තසලීන මේ චේතසෝලීනක ආදී වශයෙන් හිතෙත් ඇති වෙන මේ ධර්ම අර අරතිය කියන ධර්මේ නම් මේ හිතට තමයි ගොඩක් සම්බන්ධ. ඒක ගන්නෙ ඇඟේ. එන විදිහට කියන සිල්පතේ. සිල්පතේ දක්ෂතාවයක් නැතුව කිම්ම කියනවනම් හරියට ගුරුවරයෙක් කරට තෝරු කරන්නේ නැති වුණොත් මොන්නම ක්‍රමයකටවත් මේ සිල්පතේ පිළිබඳව ආරයකට එන්නේ. ගතියකට එන්නේ. ඒ බුද්ධිල තන්විම පරිේෂණ කරනවාමයි. ඒ පරිේෂණ ආර්ය පරිේෂණේ අනේකල වෙනවා. අපතිරූප ක්‍රම විවාහටපත් වෙනවා. ගුරුලේකයන්ට පිළිසක් එක හැදෙනවා නම් උඟක් අඩුපාඩු ගන්නවා. ආනෙතන තමයි ශික්ෂණේ තියෙන්නේ. අනෙතන තමයි ආජීව පාරිශුද්ධිය තියෙන්නේ. අනෙතන තමයි සමගියට ඒ තුන කරුණු තියෙන ඔක්කොම හදා බෙදාගෙන කටයුතු කරනවා. වස්තු පරිභෝග වැඩි වෙන්න වැඩි වෙන්න එක එක නට එක නට වෙන වෙනම කාමර තියෙනවා ඒ කාමර අවශ්‍ය දේවල් ඔක්කොම දෙනවා Taman එක බන භාවනා කරනෝ වැවට වතුන කරන අනිශ්චත්‍යත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ ගිහියොත් එක්ක තමයි සම්බන්ධය. ඉතින් මෙතන මේ වෙනකොට භාවනා මධ්‍යස්ථාන කැලේ පන්සල් භාවනටපත් වෙනවා කැලේ පන්සල් ටික කාලයක් ඉඳලා තමයි පන්සල් භාවනටපත් වෙනවා ඊට පස්සේ ඉතින් নানা ආකාර පරංගි සසංගත ලෙඩ මොහු කරගෙන අමාරු වැඩ. නමුත් ක්‍රමේ භාවනාව එහෙම තමයි විරි ආරම්භ කරන ක්‍රම ඉතාමත් පැහැදිලිව දේශනා කළා දෙනවා. දැන් උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවට සාක්ෂි තමයි මේ අපි ගත කරන ජීවිතය. නමුත් ඒක ඒ අනිකුත් අපේ සමාජිකයන්ට ඒත්තු ගන්න ලැබෙන්න බැරි තරම් විශාල පරිත්‍යාග කරන්න කියනවා නිකුත්ින්ම මේ ආජීව පාරිශුද්ධ දාන දෙයක්. ඉතින් මේකෙන් කොච්චරක් හිත වැටෙනවද කොච්චරක් භාවනාවෙන් ලාමක දේවල් වලට හිත වැටෙනවද කියලා කියලා කෙලවර කරන්න. නමුත් මේ භාවනාව හෝ අපේ මේ ධර්ම දේශනා හෝ කවදාකවත් හිතන්න නරකයි මේ අනුන්ට කොනහඬ අනුන්ගේ අඩුපාඩුකම් කරන්න කියලා. අපි තේරුම් ගන්න ඕනේ අපි මේ හදා බෙදාගෙන කරන මේ සමගිතේත නිසා ලැබෙනා වූ ආනිසංස අපිට දැනෙනකොට ගොඩක් පහක්. නිසා දැනෙට ඉහිති කරනවා නම් සලකන්න එපා. මේ පොදුවේ හම්බෙන ශූරකින් අපි මේ සතුට වෙන ගතිය පොදුවේ හම්බ වෙන පින්නපාතකින් සතුට වෙන ගතිය ලැබෙන්නා වූ තියෙනා වූ මොන විදිහකට හෝ මේ සේනාසන පාවිච්චි කරන ගතිය ඇත්තා වූ වේසකින් අපි මේ යටන ගතියක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම වක්‍ර මාර්ගයෙන් හෝ ඍතු මාර්ගයෙන් ඒකාන්තයෙන්ම භාවනා රාතිය ධීර භාවය ඇති කරගෙන ඔය කුසිතකන් දුරු කරන්න හේතුව නිසා ඒ දේවල් වලින් කියවල පින්නපාත සීනාසන ගිලම්පත කියන දේවල් වලින් ආඩිය වෙන්න වෙන්න පහදපන් ලැබෙන්න ලැබෙන්න මේ කාන්තේම අර්ථය වෙනවා. භාවනා විශ්සංගාම අමතක වෙන ධර්මයක් වාටපත් වෙනවා. නඩබුන් ගත වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන වැඩ කරන්න පටන් ගත්තාම මේ කාන්තේ මේ සංසාරක බැහැ. ඒක නිසා සමාධානං තපෝසුකෝ වෙන්න නම් ආජීව පාරිශුද්ධිය තියෙන්න ඕනේ. ආජීව පාරිශුද්ධිය තියෙන අදුපාඩු සහිතයි මේ ලෝකේ කියලා තේරුම් ගන්න. ඒකටයි වීඩියෝ ඕන කරන්නේ. ඒකටයි මේ බාහිර ව්‍යාපාරේ හම්බ වෙන දෙයකින් දැනට ගැලපෙන සාහට වැඩ කරන් ඉගෙන ගන්න එක උන්ට වැඩිය දසදහස් ගුණයකින් යෝගාවචරය සඳහා පුරුදු කරලා තියෙනවා. ඒක කරනකොට කවදාකවත් කම්මැලිකමක් එන්නේ නැහැ. උන්ද මේ කිස්නාමේ අද්දක පොරවගෙන දින් බලාගෙන කුහීත වෙන එක ඉතාම දක්ෂකමක් වෙනවා. ඒක සමහර වෙලාවට දක්ෂයි. අනකට වැඩි රාගය ඇති වෙලා, උනකට වැඩි හිත හිස්සලා කේකෝනේ. ඒකත් අනිත් වෙලාවට ක්‍රියාත්මක වෙනවා ඒක. ඒ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? තමන්නගේ තියෙන දේවල් ඒ පිළියෙල කරලා හරි ගැසලා සූදානම් කරලා තියාගන්න. ඒ කටයුතු කිරීම සඳහා අවශ්‍ය වීර්යය අප්‍රමාදයට වැඩේ. එහෙම නැතු ඔක්කොම මේ කරලා දෙනකම් බලාගෙන ගතිය හෝ සීතල බලාගෙන ගතිය ප්‍රමාදයට හේතු වෙන්නේ. ඒක අහිත උණුසුම් ගතිය නිතරම යෝගාවචරයේ තියෙනවා. එහෙම නැත්නම් මේ මේ මීඩිය ඇති වෙන්නේ නැහැ කුසීත වෙලාව කොයි වෙලාව වෙනවද කියලා දාන්න. මේ මේ කුසීත භාවය දුරු කිරීම සඳහා සමත වශයෙන් පෙරගස්සලා තියෙන කරුණ උදේට දක්වලා තියෙනවා ආහාරයේ මත්පන්‍යතාවය පිළිබඳව නැත්නම් අතිභෝජනයමත් අඤ්ඤතාවය කියලා එකට කියන්නේ ආහාර ගැනීම ඉහළ පහළ ගියොත් අධික ආහාර ගත්තොත් අනිවාර්යෙන් නිදිට වැටෙනවා. උගාක ආහාර අඩුව බඩදැවිල්ල ඇවිල්ලා භාවනා කරගන්න බැරි වෙනවා. ඒක සම වශයෙන් ආහාර ගැනීම සම්බර කරගන්න බැහැ. මේක මම හිතනවා ගන්නන්න පුළුවන් ධර්මයක් කියලා. දෙහෙතරපත් වෙලා ලෙඩ ඇතිලා තියෙන තත්ත්ව දිහා බලනකොට ඒක කර්මානුරූපව වෙලා ඒ වදේ දෙන්න පටන් අරගත්තොත් ඔච්චර කෙරුවක් අපත්‍ය ආහාර පත්‍ය ආහාර දැනගන්න උගා කාලය. ඒ සම්භාහන විද්‍යාව පොතේ උනත් සඳහන් කරලා තියෙනවා ඒක මේ සාමාන්‍ය ජනය සඳහා ගත්තොත් අඩු ගානේ අවුරුදු 35ක්වත් යනකම්. මිනිස්සුන්ට තමන්ට සුදුසු ආහාර සුදුසු නිින්ද සුදුසු නෑම කෑමුණා තේරුම් ගන්න බැහැ. අපේ නම් ඉන්නේ ගොඩක් ඉස්සා කරන ප්‍රයත්නෝ. නමුත් ඒකෙන් තේරුම් අරගන්න තියෙන්නේ මේ එතකොට ජීවිතේ හුඟක් වැඩ ඉවරයි. ඒත් කාම තමන්ට සත්‍යයක් ප්‍රත්‍ය දන්නේ. ඒ වගේ තමයි මේ මහාන ජීවිතේට පැවිදි ජීවිතයකට යෝගාචර ජීවිතය ගත වුණත් එහි අත්තාව මේ පදම දැනගන්න එකට ගොඩාක් කල. ඒ ධාර්මික සංසේ ගොඩින් යන බේරෙන උපදේශයක් වශයෙන් තමයි ඉදිරියට තියෙන්නේ චත්තාරෝ පංච ආලෝකේ අබුත්වා උඩකම් කියන්නේ. තමන්ගේ බඩතලන ආහාර ප්‍රදේශයේ පිටවල් ගන්න මෙච්චර ඒක පහක් විතර අඩුවෙන් වළඳලා ඒකට වතුර ගොඩ දෙනවා. ඒක හුඟක් කල් යනවා තේරුම් ගන්න. අනිත් එක තමයි දැන් තැන්කට මාරු වෙන්න ගියාම ආයතනයක් මේක අලුත් වෙනවා. දෙවෙනි එක තියෙන්නේ ඉරියාපත සම්බර කිරීම. කුසීත ගතිය වැඩි වෙනවනම් ඒ ඉරියාපතේ තේරුම් ගන්න හුඟක් වෙලාට කුසීත භාවයේ බලපාන්නේ පණියක භාවනාව. පණියක භාවනාවේ ඒ වීර්යය ශ්‍රද්ධාවයි දෙක වීර්යය සමාධිය සමබර වුණේ නැත්නම් වීර්ය අඩු වුණොත් සමාධිය වැඩි වුණොත් නිින්දක් වගේ තත්යකටපත් වෙනවා. අර ශරීරයේ ඇති දීන භාවයන් මතුවෙන්න පටන් අරගන්නවා. ආන්නේ වෙලාවට මේ විපස්සනා යෝගාවචර නම් මෙනෙහි කරලා උත්සාහ කළා බලන්න. එහෙම නැත්නම් ඒ ඉරියව් වෙනස් කරගන්න. මේ ඒ උපදේශ පන්තියේ ඒ සමත වශයෙන් දක්වන උපදේශ පන්තියේ සඳහන් වෙලා නැහැ. ඒක සඳහන් වෙනවා නම් වෙන්නේ ওই ඉරියාපත සම්වර කිරීමයි මේ ඒ සමතේ පැවැත්ම තියෙන්නේ. ඒකට දෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් සූත්‍ර දේශනාව තමයි මේ සංකමන ආනිසංසය. වෙන විදිහට කියනවා සක්මන් කිරීමේ ඇති ආනිසංසය. මේ නිසන වලේ වැඩ කරනකොට පටන් අරගත්තට පස්සේ හොඳටම තේරිච්ච කාරණාවක් තමයි මට ඉතින් විශේෂයෙන්ම නිලි යෝගාවචරය ආපුවාම ඒක පැවිද්දන්ට ආදාව නැතුව මේ පැවිද්දන්ට අදාළයි විශේෂයෙන්ම හඳුන්ලා දෙන්න තියෙන අපිට පැයකට පැයක් සක්මන් කරන්න ඉන්නේ. පැයක් භාවනා කරනවා පැයක් සක්මන් කරලා පටන් ගන්න ඉන්නේ. වෙන විදිහකට කියනවා නම් පැයක් සක්මන් කරන්ද ඉස්සර වෙන්න ඊගාට භාවනාවට වාඩි වෙනවා. කියනකොට නම් කියන්නේ පරියන්කේ තමයි. නමුත් පස්සේ හරි කියන්න වෙනවා පරියන්කේට කලින් සක්මන් කරන්න. මේ සක්මන් කරනකොටත් චක්කම දාන සංසවතේ සරුවචනසේ දේශනා කරන්නේ අධධානකම හොති ප්‍රධානකම. බලක් දිගට කරගෙන දීර්ඝ ගමනක් යන ඉස්සර වෙලා ඒක කියලා හොඳ හුරුමිනියෙක් වෙන්න ඕනේ ගමනට. එහෙම නැත්නම් එහෙම අතරමඟදී নানা ආකාර කටයුතු වුණොත් එන ගමන් පිළිසරත් බාධායි. මෙද වුණොත්, බඩනරක් වුණොත්, වෙන කරදරයක් වුණොත් ඒ නිසා හුඟක් ධර්ම ඔටුවෙක් වාගේ ධර්ම ගැතියක් තියෙනවා. ආ මේ වගේ වැඩක් පුරුදු කරන්න හොඳට සක්මන පුරුදු කරන්න. ඊගාටන ප්‍රධාන ප්‍රධාන කියලා කියන්නේ බොහෝම අමාරු සිද්ධි රාශියකින් ජයගත යුතු සතනක් ජය ගැනීම. ඒ සඳහා මේ එකකින් දෙකකින් පසු බාලා එකකින් දෙකකින් විනිශ්චය කරලා පුරවරයා තැහැරලා ක්‍රම අතහැරලා ස්ථාන මාරු කරමින් යන්න පටන් අරගන්න කෙනාට ප්‍රධානකම හිතෙනවා. පොඩි දෙයක් වෙච්ච ගාම විනිශ්චය කරනවා. ප්‍රධාන කියලා කියන්නේ මේ ගමන ඒ කාන්තේම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන ගමන. දුක්ඛ සත්‍යයක් නෙවෙයි. දුක සංඥාව දුරු කිරීම සඳහා කරන ප්‍රයත්නයක්. ඒ නිසා දුකක් ආවම ඒ විදිහෙන් සතුට වුණ දීලා. දීන වශයෙන් වුණ දීලා. භාවනාරාමතාව වශයෙන් වුණ දීලා කටයුතු කරන්න නම් ප්‍රධානකම තියෙනවා. මේක සඳහා විශාල දිරිගැන්වීමක් කරනවා මේ සත්සන්දාව. අධානකම හොදි ප්‍රධානකම. ඒ වගේම Taman කන බොන දෑ හොඳට දිරවන ගතිය. අසිතේ කායිතේ කායිතේ අසිතේ කායිතේ සායිතේ පීතේ සම්ම පරිණාමං ගච්ඡති. එසා සංස්කෘතික ශ්ලෝකයක් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කනගාව කාපු ගම ඉඳලා බරපුඩර කාලා ඉතින් නිදාගත්තොත් අවශ්‍ය කෙටි වෙනවා කියලා. ඒ වගේම හැමගත ගමන් දිනුවොත් අධික වේගයකටපත් වුණොත් එයා සමාන වේගයෙන් මාරයා පිටපස්සෙන් එනවා. කැමරට පස්සේ අඩු ගන්න බෑ භාගයක් සක්මන් කෙරුවොත් අවශ්‍ය වැඩි වෙනවා. ඒක මොකද අර ආහාර ටික හොඳට දිරවලා ඒ ඕජාව ශරීරගත වෙන්න කල් තියෙනවා. ඒක සක්මනේ තියෙන ආනිසංස. ඒ වගේම තමයි සංකමනාදිගතෝ සමාධි සිරප්පිතෝ හෝති. සක්මනේ යම් කිසි සමාධියක් ඇති කරගත්තම අර පරියන්ක ඇති කරන සමාධිය වගේ වරින් වර කියලා නිින්දට වැටෙන ගතිය නෙවෙයි. ගොඩක් වෙලා යනකම් මේ සමාධිය ඍජුව ඕනම විවිධ තත්ත්වයන් යටතේදී පවත්වාගෙන යන්න පුළුවන්. ගොරෝසු ගතියක්. මේ දෙකම දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. සංගමනාදී ගතිය සමාධිය. මේ ඒ විදිහට බලනකොට සක්මණේ ආනිසංස තමයි අපිට මේ ඉරියාපත සමබර කරනවා කියන කටයුත්තේ තියෙන්නේ. ඒකේ පුද්ගලික ජීවිතේ බලපුවහමත් මට හුඟා සම්ඩු කරන්න එදත් වෙලාගෙන අදත් වෙලා තියෙන එකක් තමයි ඒ කියන්නේ. සමාධි යම්ති ප්‍රදේශයකට එනකොට ඒකනදී අර මේ යන්තම් සමාධි එනකොට ඒක හරියට මන කිරා ගන්න බැරි වුණොත් අර මෙනෙහි කිරීම ආදී ධර්ම අඩු වෙන එක පාරටම එළිය ඔලුව පාත් වෙන අර හිත අකර්මණ්‍ය ස්වභාවයකට. අරමුණ ප්‍රකට නැහැ. නමුත් මේ පටන් ගන්න වෙලාවදී හරි කැපක් දැනෙනවා. දැන් හරි ව්‍යාපාර කරන්න තු ඔහේ ඉන්න පුළුවන් ගතිය. අන්තිම කොහොමද පාර්ථ ගැස්සිලා. එනකන් හීනයක් දැකලා හීනෙන් ලැජ්ජ කරලා. පාත් නැගිටුවාම ඔළුව එකපාරට ඉඳ ගැහුවා වගේ නැගිටලා හිටලා ඉන්නවා. ඉතිපත් ඉස්සරහ නේද මේ වැඩේ ඉන්නේ. හරි ලැජ්ජාවක් නේද ඉන්නේ කිය. ආයෙ හැරෙත් ටික වෙලාවක් කරා. ඕනි ගිහිල්ලා සමාධිය ආයෙ හරියාවෙන්න ආයෙ ලැජ්ජාරයි. ආයෙ වැටේ. ඉතින් මේක නිසා රෝගෝදනේ ලැජ්ජ වෙනවා පිළිවෙත බාරගන්න. ඒකනේ බුදු පිළිමේ වගේ තිබ්බාම හිතින් නැති නිසා. නමුත් එහෙමනම් ඒ සෝවාන් වෙති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කොට පරිසල්ලාහනේ හිටියේ. පරිසල්ලාහනේ කියලා කියන්නේ පුද්ගලික විවේක ස්ථානක හිටියේ. එතනදී උන්වහන්සේට නිින්ද ගිය බවත් සරුවචනාංශය ඇවිල්ලා සාරිපුත්තේ නිදිවටයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තමයි. ඒක සතාන් කළා තියෙන්නේ මේ නිින්ද කියන එක මාර්ගාක්ෂික ධර්මයක් බව හැබෑව. නමුත් අපිට ඒක නොආයුතුයි, නොකමිනිය යුතුයි කියලා දෙයක්. එනවාම ඒ කවදා හෝ එනකොටම ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියන තුන අල්ලගත්තොත් හැර කවදාකවත් බෑ. මේක බය වුණොත්. බය වෙන්න වෙන්න අර තීමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳට හරියට බද්ධ පරිණතය ඇඳගෙන පැය තුනක් එක දිගට ඉන්න පුළුවන් සීමා වෙනකන් මං යන්නේ නැහැ ඉතින් කියලා හිතුවොත් අවදාපත් වෙන්නේ නැහැ. මේ රහත් මාර්ගයේ ඉවර වෙන අකුසල කර්මයක් නේ නැත්නම් නිවර්ණයක් නේ තියෙන නිසා විකටම සම්දු කරන්නේ. ඒ සම්දු කරනකොට මේ කුසීතය සම්මලිකමට හේතු දක්වන මිනිසයා හැම ඉන දෙයකින්ම මොනවා කාරණයක් ඉදිරියපත් වුණත් ඒ වැඩේ නොකරන්න හේතු දක්වනවා. ඒවම තමයි ධර්මචර්යන්ට විරිය ආරම්භ වස්තුවකින් පෙරදෙන්නේ. වැඩි ටිකක් ඇඟට අමාරුයි. ඒ මොකද දෙයක් එන්න වගේ. ඒක කුසීත හිතන්නේ මොකද්ද? දැන් මේ පරියන්කේ ගාලා අමාරු වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ඉන්නේ සද වෙයි. ඒ නිසා මම දැන් ටිකක් ලෙඩ එන නිසා මම ටිකක් පිළිස්සනවා. ඊට පස්සේ ලෙඩේ ඇවිල්ලා උච්ච අවස්ථාව පහු වෙලා ගියාට පස්සේ මාන කරන්න පුළුවන්. නමුත් කියනවා මේ සමාධිය තියෙන වෙලාවට ඇඟට වදි දෙන්න ඕන නැහැ. දුන්නොත් එන්නේ මේ සංයම වීම ගොඩක් කල් යනවා කියලා ඒත් අතරලා. එතකොට කුසීත වස්තු දෙකක්. ලෙඩ වෙන්න කලින් ලෙඩ වුණාට පස්සේ. ඒ වගේම දීර්ඝ කාලයක් යන කලින් මම දැන් ගමනේදී හරි දෙහිතා ඒක නිසා දැන් ඔබට ඇඟ සැපවත් කරගන්න ඕනේ කියලා ගමනට කලින් භාවනා භාපත. ගමන ගිහිලා ආවට පස්සේ කියනවා ගෝක ඇඟට මහන්සි දීපු ගමනක්. එහෙනම් දැන් කියනවා හරි සීතලයි. භාවනා කරන්න හොඳ නැහැ. කෙරුවොත් එහෙම වෙනවා. ඒක හරි උෂ්ණයි. සාදී දාන එහෙම කරන්න බෑ. එහෙනම් දැන් කියනවා උගෝම් බඩගිනි එතකොට හොඳටම බඩ පිළිලා. මේ කරුණු අට තමයි ඒකට කලින් සහ පස්සේ කිව්වම මේ කරුණු හතරට අටක් වෙනවා. මේ අටර තියෙන කුසිතවා. වීදිකරම් වස්තු කියලා කියන්නේවත් මේවා තමයි. දෙඩ වෙන්න කලින් ඇඟ අමාරු වෙනකොටම කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී මම කරබන හිතියොත් ලෙඩ වෙලා මැරිලා ගියොත් මේ මොහොතක් නැති වෙනවා. ඒ නිසා මම දැනගෙන ලෙඩ වෙච්චා. ඒ ශරීරෙ මම ගෙනියන්න හදන කන්නේ හුදුතුම භාවනාවෙම යන්තෝ නෑ කිය වෙනකට වඩා නැත්තම් කොහොම හරි එන්න කාලකටම කරනවා. ඉක්මනට අවස්ථාවේ බැරි වුණොත් මේක සනීප වෙච්ච ගමන්ම කල්පනා කරනවා මේ ලෙඩවිච්ච කාලේ මට පහ වුණා. ඒ නිසා දැන්පත් කුසිතු නොබෑ කියලා වහවහ ඒ භාවනාවේ යෙද. ඒ විදිහට ගමනක් යන කලින් ගමනකට පස්සේ සීතලකම උණුසුම්කම බඩගින්න බඩ පිළිච්චකට මේ හැම දෙයකදීම ඒක හරි පැත්තට යොදා ගන්න පුළුවන් නම් අපිට මේ කුසීත වස්තුම විරි ආරම්භ වස්තු කරගන්න පුළුවන්. මම අර බුදුන් වහන්සේ කාලේ ඒක ස්වාමීන් වහන්සේ ළමක් මට මම කියලා තිබුණා මේ කමඨාන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා තම තමයි කමඨාන් ලියලා කියන්නේ මම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න. ඒ වෙලාවේදී පොත අරගෙන කියවන්නේ මම පරිවර්තනය කරා. මේ සාංශ වල ලියලා තියෙන කොටක මේ ආයිත් මට ඉඳ විලා ඉතින් පහුගිය දාස් තාම ඇඟට තනියමදි ඒ නිසා භාවනා කරේ නැහැ කියලා ආයෙත් කියන්නේ. කවුරුගේ අධිපත්‍යයෙන් පැහැදිලි ලිව්වා කුසීතවස්තු අවිස්කාලක් කියලා මම දීලා පොත අතව දෙන්නේ. සුද්ධ දිනේ ගමන් දුව නැද්ද ඔබ හරියට කමඨාන් සුද්ධ කරන්නේ මම කිව්වේ මම මේක පරිවර්තනය කරන්නයි කිව්වේ මේ මාර්ගයේදී. දැන් මම මට තේරිච්ච දෙවිවි කියලා. ඊළඟට ඇත්තමයි මම මේ කියන්නේ ආසිත මේ ලෙඩ වෙලා හිටියේ. මුළු ලෙඩ වෙලා හිටියා. ආනාපානේ නතර වෙනවාද? ඉන්දින හැදෙන්නේ නතර වෙනවාද? මෙනෙහි කරන්න බැරි කමක් තියනවාද? ඒකදී හිරිජුව කතා කරා. ලෙඩ වෙනකොටම නෑ පින්දි නැගලේ වෙනවා කියන්නේ. අනේ මේ කමට අනුද්ධ කරා. සුද්ධ කෙරුවාට පස්සේ ආයෙත් බොහොම සන්තෝෂ වුණා. භාවනා කළා නෑ. ඒත් මේ භාවනා නිදවිච්ච හැටි පිළිබඳව භාවනා යෝගාවතරේ දකින විදිහට කිව්වට පස්සේ ඇවිල්ලා කිව්වා මේ වගේ අරික් කාලෙක තමයි ජීවිතේ ගත වෙන්නේ. කොමින වෙලාවක හරි මේ අරික් කාලක් තියෙනවා අපිට. ඉතින් ඒක ගැන කල්පනා කරලා බලනකොට මේ බුද්ධෝත්පාද කාලයක් කියලා. මොනසාතු වහයකුත් ලැබිලා. ඒ ලැබෙන්න ඕනේ ඇහැ කන දිව නාසය ආදී ඉතර සම්පත්තියක් ලැබිලා. කල්යාණ මිත්‍රොත් ලැබිලා. පැවිද්දක් සමහරලාට ලැබෙනවා. ධර්මයක් ලැබිලා එක්කම ආඩපස්සේ විවේක ගන්නවා නම් එහෙනම් ලෝකාංගාර පුතින් වල ලියන පාඩේ තමයි මම කියන්නේ වෙන්නේ දුර්ලභාකන සම්පත්තිය තත්ත විවේකෝ විපස්. ධාම දුර්ලභව ලැබෙන මේ ඉතල සම්පත්තිය ලැබිච්ච ලැබීම දුර්ලභයි. ඒ ලැබිච්ච වෙලාව යම් කිසි කෙනෙක් අර ඉබ්බයි මේ ආවගේ සැතනේ වගේ ඉබ්බහින්න ගොඩක් කල් යනවා මම පොඩ්ඩක් බුදිය ගන්න කියලා නිදා ගන්නට පිටිපිටකට යනවනේ ඒ වෙනදට ඊට වැඩි විපස්සයක්. ඒක නිසා භාවනා ජීවිතය ආවට පස්සේ කාමරාගේවත් ප්‍රතිවිවත් මේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ අභ්‍යන්තර ප්‍රධානම සතුරක්. යෝගාවචර ජීවිතයේ ප්‍රධානම අභ්‍යන්තර සතුර සංසාරේ භවයෙන් භවයට ගෙනෙන සතුර තමයි මේ කුසිතකම. කවදාකවත් නරකයි බය වෙන්නේ. කවදාකවත් නරකයි විලිලජ්ජාවේ. ඒක ඉදිරිපත් කරගෙනම යනවා. නිින්ද ගන්නවා නිින්දට යන්න කලින් එහෙමයි නිින්ද ගන්නවා නම් කරක් බෑනේ නිින්දට අවදිචිනවා මෙහෙමයි කියලා ඉන්නවන් තරම් ඒක අල්ලගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ ජීවිතේ ප්‍රබුද්ධ භාවයක බුද්ධ කියන වචනේ හැදෙන්නේ ප්‍රබුද්ධ කියනවා ප්‍රබුද්ධ කියන්නේ පිළිගිච්ච ඒ නැත්තම් බුද්ධි කියන වචනේ වචන දෙක ළඟ ළඟ යන්නේ ප්‍රබුද්ධයි බුද්ධි ඒ දෙක අතරමැද තමයි යන්නේ මේ පක්හිත විරි අවස්ථාවේදී හිතේ අර ආරම්භන අවස්ථාවේදී ඕක බලපන්නේ වාචි අතිපග්ගහිත පරිපූර්ණ විදිහට බලපාන්නේ. අර නික්කම ධාතුවේ පග්ගහිත විදිහේ තියෙන වෙලාවේදී මේ දේ පිළිබඳව කල් ඇදෙන්නේ අවදාකවත් නොදැනවත් අචේතන පවතේ. දැන දැනමයි අචේතන කරන්නේ. අන්න ඕනි ටික මතු කරලා මෙන්න මෙහෙමයි මේ ඔක්කොම පාසු සම්පත්තක ලැබුණත් එහෙම කුසිතන බවක් සංසාරේ තියෙනවා විදම්බිකා ඇති වෙනවා කුසිතකම් ඇති වෙනවා කියන එක තේරුම් අරගැනීමයි විරිය ආරම්භ කතාව කියන්නේ. ඕකට බුදුහාමුදුරන්ට කරන්න දෙන්නේ. ඕක බුදුරජාණන්ගේ ධර්මයට කරන්න දෙයක් තියෙනවා. නිතරම මේ ධර්ම කොටස් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සහ සප්පාය කතාවෙන්. මතු කර ගන්නවනම් අපි නිවන් දකින්න කරන් ඇති වෙන කාරණාවක් තියෙනවා මේ කුසිතකම හේතුව. ඒ හේතුව මොකද? මේ බණ අහන්නේ බණ කියන්නේ දැනටමත් ඒ ආරම්භ ධාතුව ශක්තිය ලෙස සජීවී ලෙස සාර්ථක ලෙස ක්‍රියා කරගත්ත නිසා ඉන්න දෙන්න අමාරු නෑ තමන් දන්නේ දැක්ක කියන්නේ දැන් කියන්නේ ඒක නිතරම අත නෑර දිගට පවත්වන එක ඒක නිසා අපිට අද ලැබිලා තියෙන කාලේ මම හිතන්නේ මේක වැඩි විස්තර කරන්න තියෙනවා කියලා නමුත් ලැබෙන සමාන ඉතුරු වුණොත් දෙකට වෙලා තිබුණොත් මේක වෙනවා යම් යම් තව පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා මතක් කරන්නේ ඒක ප්‍රධාන වශයෙන් බලපානවා දැනට කරගෙන යන භාවනාව මේ නැත්තඳ ඒවත් මතක් කරන් බලාපොරොත්තු වෙනවා. ඒක ලැබුණු සමානතාව කියලා. දැන් මේ පහත කොටස්. දැන් මේ වටහාගත කොටස් නිසා තමයි මෙතෙක් කරගෙන ගිය අධ්‍යක්ෂණය මේවා එකතු කරලා දන්නා වූ කාරණාවට මේක එකතු කරලා හොඳ වීර්යයක්. හොඳ විදි ආරම්භ භාවයක් ආරම්භ කරගෙන ප්‍රබුද්ධ ස්වරූපයෙන් පිළිවිච්ච භාවයේ විකට මේ ලැබුණා වූ අවස්ථාව උපයෝග ගන්නට මේ නව පොළත වීම සත්‍ය බෝධි පාක්ෂික ධර්මවල විදිය ඉදිරිපත් කරගෙන තමතම ප්‍රාර්ථනා කරන වූ தත්තට ය아가න ශක්ති ධෛර්ය බලයේ වීර්ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාවකින් සමාප්ත. සාදාජ